සමකය. ඉරිදා සංග්‍රහය. ඉරිදා සංග්‍රහය. සුභාවිත ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර. සුභාෂිත සුභාවිත සුලාලිත ගීතයක රස විඳිමු එහි අරුත් සොයමු විවිධ කල්පනාවන් චින්තාවලින් ගොඩනගා යහපත් මිනිසුන් ලෙස ලොවට සේවය කරමු ඉරිදා සංග්‍රහය මෙසේ ආරම්භ කරන්නට කැමතියි ඇත්තෙන්ම ජීවිතය හැදෙන්නේ කතා වලින් අත්දැකීම් වලින් ඉතින් ජීවිතය කියා කියන්නේ එක්තරා විදිහක කතා එකතුවක් නේද? අනෙක රට රටවල් බෙදන්නට පුළුවන්. භූමිය බෙදන්නට පුළුවන්. පාරවල් බෙදන්නට පුළුවන්. එහෙම වුණත් මිනිසුන්වත් ඔවුන්ගේ සංස්කෘතික අනුගත වීමවත් වෙන්වෙන් කරන්නට පුළුවන්ද? දේශ සීමා මායිම් මේ මායිමේ ගසක සෙවණැල්ල උදේ වරුවේ එක පැත්තකටත් හවස් වරුවේ අනෙක් පැත්තටත් වැටෙනවා. ඒ සෙවණැල්ල බෙදා වෙන් කරන්නට පුළුවන්ද? නීල් විජේරත්න ඊටාම කදිම ලිපියක් ලියා තිබුණා ප්‍රසිද්ධ ඉරිදා පුවත් පතකට. කුෂ්වාන් සිං නිතර ආගිය නව දිල්ලි කාන් මාරකැට්ටුවේ පොත්සාප්පුව. එහි divided by partition, united by resilience. මේ ලිපිය මේ පොතින් උපුටාගෙන තිබුණ අදහසක් තමයි මා කියවුවේ. එය සංස්කරණය කොට තිබෙන්නේ මල්ලිකා අහ්ලුවාලියා කියන සංස්කාරකවරියයි. ගුල්සාර් නම් වූ මහා කලාකරුවෙක්ගේ අදහසක් තමයි ඒ දේශ සීමා මායිමේ ගසක සෙවණැල්ල උදේ වරුවේ එක පැත්තකට හවස් වරුවේ අනෙක් පැත්තටත් වැටෙනවා. ඒ හෙවණැල්ල බෙදා වෙන් කරන්නට පුළුවන්ද? අපි මිනිස්සු හැටියට කා කොටාගෙන, ලේ හලාගෙන කුමකටද මේ වෛර කරගෙන සටන් කරන්නේ? මුළු ලෝකයම මනුෂ්‍යාත්ම භාවයම විනාශ කර ගනිමින් තියෙනවා. එය නැති කිරීමට බුද්ධිමතුන් ප්‍රඥාවන්තයින් බොහෝසේ වැඩ කටයුතු කරනවා. නීතිය යුක්ති ධර්මය සොයනවා. සාධාරණ වූ ලෝකයක් ගොඩනගාගත යුතුයි. මේ පොසොන් සමයේ පඬිත් ආචාර්ය අමරදේවයන්ගේ ගීතයකට යන්න කැමතියි. ඒ ගීතය ශ්‍රද්ධාව, භක්තිය වඩවන ගීතයක්. අපි සවන් දෙමු ආචාර්ය අමරදේවයන්ගේ කටහඬට ගායනයට පිහිලෙම් ඔබේ ගුණ මෝරේ විනි ඔබේ දම්සාදේ වනින් වනින් ඔබ පාදේ සිලෝවග බුදු සමිලේ මග බුදු සමිඳේ බුදු සමිඳේ සිලෝවක බුදු සමිඳේ පාදේ සිලෝවග පුදු සමිලේ අපේ සොඳුරු රට එකට එක් කරන මාර්ග යානෙනි නොනැසී ගලා බසින සරුසාර සම්පත් දෙන ගංගාවෙනි ගංගා යුරු බඩට වී සුන්දර ලෙස හිස වනන ආස උඩට නැගී පුවක් රුක් ගොමුවෙනි උතුරු කරේ දුම්කොළ යායෙනි සංගමිත් ගෙන ආ බෝධි ශාඛාවෙනි මඩ කලපුවේ වැවුනි මාතලේ කඳු වැටීනි පුදුවයි රත් තිනතුරේ මේ ද්‍රවිඩ බසින් නැත්නම් දෙමළ බසින් ලියන කවියාගේ කවි පෙළක් ඒ අදහසක් මල්ලහුර පොතේ රත්නශ්‍රී විජේසිංහ උපුටා දක්වා තිබුණා එය මුලින්ම ලියා තිබෙන්නේ මංජුල වෙදිවර්ධන කියලා තමයි රත්නශ්‍රී සඳහන් කරන්නේ මේ සියලු දෙයින් කියන්නේ කුමක්ද? අපි ಜಾති, ආගම්, කුල, ගෝත්‍ර, පළාත්, රට, රටවල් හැටියට බෙදිලා හිටියට එහෙම කකොටා ගත්තට මිනිස්සු මිනිසුමයි. මිනිසුන් තුල තිබෙන උදාරත්වය නැංවිය යුතුයි. එහෙම කියන විට අපට මතක් වෙනවා අම්මා. අම්මා නැති වෙලාවට අක්කා සහෝදරි නංගි ආචාර්ය වික්ටර් රත්නායකයන් කදිම ගීයක් ගැයුවා ඒ දවස මේ ගුවන් විදුලි සරල ගීවලට එක්කල ගීතයක්. Tamange මව් නැති වෙලාවට කවුද Tamanට පිහිට උනේ? මේ එම ගීතයයි ආචාර්ය වික්ටර් රත්නායක. Thank you. අම්මා නැති මට කිරියම්මාවේ කරුවල ගෙදරට මිනි පහනක් වී දැනගන්නා සිට පෙරුම් පිරුවේ අක්කේ මම් මතු සගත් විතිරේ සිතලාදු රටාවට පැදුරක් පිරෙරේ උදේට ලිපලම් කඩයප්පම් ගොඩවේ දෙකම් මුලින් වට මුතුවත් පියනුමගේ පනමටදී මගේ නැනනෙත් පැදුවේ අම්මා නැති මට පිරි අම්මායි අරුවල ගෙදරට මිනි පහනක් වී දැනගත්තා සිට පෙරුම් පිරුනේ අක්කේ මම් මතේ සත්විතිවේ සිතනාදු මෝරා හද බබ තෙම්මල් නැති කුලේ ඉහිලා බඳ වට ගෝමරලට වෙන්නේ වාලයොන් හඳ වැහැරිගේ ඇතුලේ මාලද ශිල්පද නුඹහා එක මට කිරි අම්මාවි කරුවල ගෙදරට මිනි පානක් දැනගන්නා සිත පෙරුම් පිරුනේ අක්කේ මං මතු සක්විති වේ සිතලාදෝ දැනගන්නා සිත පෙරුම් පිරුවේ අක්කේ මන්මතු සක්විතිරේ සිතලාදු දනගන්නා සිත පෙරුම් පිරුවේ අක්කේ මන්මතු සක්විතිරේ සිතලාදු අපගේ අධිපතීන් සහ නායකයන් අතීතයේ දූවිල්ලේ සැඟවී යන විට ටාගෝර් තම ගීතයෙන් හා සංගීතයෙන් අප මන්මත් කරනු ඇති ජීවිතයේ සොඳුරු බවත් ශිෂ්ටාචාරයේ ප්‍රගමණයත් ඉහළ තලයකට ගෙන ඒමට ඔහු කළ දායකත්වය අසම සමයි ආචාර්ය සර්වපල්ලි රාධා ක්‍රිෂ්ණන් මේ නායකයා ලංකාවේදී මේ අදහස පළ කළේ ශ්‍රීපාලිය නම් වූ විද්‍යාස්ථානයට මුල්ගල තැබූ අවස්ථාවේ එම අවස්ථාවේ විල්මට්ටි පෙරේරා ඇතුළු මහා ප්‍රභූවරුන් රැසක් රැස් වී සිටියා. ටාගෝර් තුමාගේ කලාව, සංගීතය, නැටුම්, චිත්‍ර, අධ්‍යාපන ක්‍රමය ලංකාවටත් බලපෑවා. පසු කාලයක ඒවායින් ආభాසය ලැබූ කලාකරුවන් බිහි වුණා. අලුත් ගායක ගායිකාවන් බිහි වුණා. එබඳු ගායිකාවක් විස්නා අතපත් වූ ඇයගේ ගීයකට අපි සවන් යොමු කරමු. සර්කස් සංදර්ශනයක් පැවැත්වෙන අතරතුරදී කුදු මිටි මිනිසෙක් රංග මණ්ඩලට පැමිණ පිනුම් ගසා විසිල් කරමින් නොයෙකුත් විහිළු කතා පවසයි. එක් තරුණ ප්‍රේක්ෂකයෙකු හැර අනෙක් සියලු දෙනාම හඬ නගා සිනාසෙති. ඒ සිනා නොසෙන තරුණයා සමීපයෙහි සිටින එක් තරුණියක් සියලු දෙනා මේ විහිළුවට සිනාසෙද්දී ඔබ පමණක් සිනා නොසෙන්නේ මන්දයි ප්‍රශ්න කළා. එවිට ඒ තරුණයා දෙන්නේ මෙබඳු පිළිතුරක්. ඒ මිනිසයා කුදු වුණත් මිටි වුණත් ඒ මිනිසයාගේ ජීවිතය පිටිපස්සෙන් ආත්මයක් කියලා එකක් තියෙනවා. එයා මේව කරන්නේ නොමැරි ජීවත් වෙන්න මිසක් හිනස්සවන්න නොවේයි. හැමෝම hina වෙන අතරේ මේ මිනිස්යාගේ හදවත තනියම අඬන විත්තිය මට පේනවා. ඒ නිසා මට එයාගේ විහිළු වලට hina වෙන්න පුළුවන් කමක් නැහැ. මේ කතාව අවසන් වන්නේ මේ බඳු වාක්‍යයකින්. කුදු මිටි මිනිසාගේ ක්‍රියාකාරකම් වලට සිනා නොවන ප්‍රේක්ෂකයින්ගේ සංඛ්‍යාව දෙක දක්වා වැඩි වුණා. අප බොහෝ දෙනා සිනා වෙන්නේ සිනා නොවිය යුතු දෙයටයි. ඒ වගේම අප සිනහ නොවන්නේ සිනහ පහළ කළ යුතු තැනදී. ජීවිතය ගැන හිතන්න අවශ්‍යයි. බුද්ධිමත් විදියට ප්‍රඥාවන්ත ලෙස. එහිදී බුදුන් වහන්සේගේ ධර්මය අපට මෙබඳු කරුණු කියා දෙනවා ත්‍රිපිටක ධර්මයෙන් මහාචාර්ය සනත් නන්දසිරි මල්කාන්ති නන්දසිරි ගායන ශිල්පිනිය සමග ඉස්සර කාලේ පන්සල් ගැන ජීවිතය ගැන ගැමි සංස්කෘතිය ගැන ගැයූ ගීයක් අපට හමු වෙනවා අපි රස විඳිමු එම ගීතය ඉරිදා සංග්‍රහයෙන් අපේ ගමේ හැමදාමත් පොය වගේ උඩමළුවේ වැලි තරමට සෙනද පිරෙනවා සාදුකාර හඬ ගෞසිය දුරක් ඇහෙනවා සාදුකාර හඬ ගෞසිය දුරක් ඇහෙනවා ඉස්සර නම් අපේ ගමේ හැමදාමත් පොය වගේ උඩ මළුවේ වැලි තරමට සෙනග පිරෙනවා සාදුකාර හඬ ගෞතිය සුරක් ඇහෙනවා සාදුකාර හඬ ගෞතිය දුරක් ඇහෙනවා ඉස්සර නම් අපේ ගමේ කොයි කවුරුත් එකා වගේ අනුන්ගේ දුක සදිකාට කඳුළු උනනවා ඉස්සර නම් අපේ ගමේ කොයි කවුරුත් එකා වගේ අනුන්ගේ දුක සදිකාට කඳුළු උනනවා ඒ හිත්වල හැමදා බුදු සුවඳ ගලනවා ඒ හිත්වල හැමදා සුවඳ ගලනවා ඉස්සර නම් අපේ ගම් හැමදාමත් පොය වගේ උඩ මළුවේ වැලි තරමට සෙනග පිරෙනවා සාදුකාර හඬ ගෞතිය දුරක් ඇහෙනවා සාදුකාර හඬ ගෞතිය දුරක් ඇහෙනවා අපේ ගමේ බරණැස් පුරවරේ වගේ කොයි කවුරුත් පන්සිල් පද හොඳට දන්නවා ඉස්සර නම් අපේ ගමේ බරණැස් පුරවරේ වගේ කොයි කවුරුත් පන්සිල් පද හොඳට දන්නවා සදිව්ලෝගේ දිව් පිරිවර සාදු තියනවා සදිව්ලෝගේ දිව් පිරිවර සාදු තියනවා ඉස්සර නම් අපේ ගමේ හැමදාමත් පොය වගේ උඩ මළුවේ වැලි තරමක සෙනග පිරෙනවා සාදුකාර හඬ ගෞතිය දුරක් ඇහෙනවා සාදුකාර හඬ ගෞතිය දුරක් ඇහෙනවා ඉරිදා සංග්‍රහය පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දීකා විමර්ශනී හඳුබලයි